ඒක කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ. අපි පුරුදු වෙලා. අපි ඔවුන් සමගම සමානලාට සිටිනවා. නමුත් අපි නිහඬව ඔවුන්ගේ සිත දිහා බලාගෙන සිටිනවා. ඔවුන් කලබල වෙන හැටි, ඔවුන් ආසාවෙන් නිපිලෙන හැටි, ඔවුන් දුක් වෙන හැටි, ඔවුන් උද්දාමයෙන් කටයුතු කරන හැටි, ඔවුන් තුළ ආත්මීය ස්වභාවය අපි බලා සිටිනවා. අර නුවණින් බලා සිටින කියන්නේ ඇස් දෙකෙන් බලන් ඉන්න එකක් නෙමෙයි. අපි නුවණින් දකිනවා. අපි හරේ සමහර විට මේ මාර්ගයේ ප්‍රගුණ කරන අය නිසා හරි සංවේදී. අපිට හැමදේම දැනෙනවා. එහෙම අපිට සේරම දැනෙනවා කියන්නේ කිය එහෙම කියන්න වැරදි. ඒ වුණාට අපිට ගොඩාක් දේවල් දැනෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඒකේ එන්නේ වර්ධනයකුත් තියෙනවා. ඉතින් බොහොම නුවණින් දකිනවා. නුවණින් සිහියෙන් දකිනවා. ඉතින් ඔවුන් හරසුන් ස්වභාවවල සමරලට හැසිරෙන ඒවා අපිට දකින්න හැකියාවක් ලැබිලා තියෙනවා. අපි හරියට අර අධිවේගී මාර්ගයේ වාහන යනකොට අයිනට වෙලා බලාගෙන ඉන්න මිනිස්සු වගේ. අපි පැත්තකට වෙලා වාහන දිහා බලාගෙන ඉන්නවා. වාහන වේගෙන් පාර යනවා. මේ එනවා යනවා එනවා යනවා බලාගෙන ඉන්නවා. මෙන්න මේ වගේ මිනිසුන්ගේ සිතුවිලි දිහා අපි බලන් ඉන්නවා. ඔවුන්ගේ සිත්වලට සිතුවිලි යට ගන්නවා. ඔවුන්ගේ සිත්වලින්ම සිතුවිලි නැති වෙනවා. ඔබ අසා ඇති පරිචිත්ත විඥාන ඥානය කියන එක. ඔබ අසා ඇති පුබ්බේ නිවාස ඥානය කියන එක. ඔබ අසා ඇති චතුප්පාත ඥානය. ඒ වගේමයි ආසවක්ඛා ඥානය. මේ පුබ්බේනිවාස ඥානය කියන්නේ තමන්ගේ සිත් પરම්පරාව පෙරදුටු කඳපිලිවෙත් දකින එක. ධර්මයේ තුල ඔබ දහම් පාසල් පොත්වල බුද්ධාගම පොත්වල ඔය පිරිවෙන් පොත්වල කියනවා මේ පෙර පෙර ගිය මේ මල උප්පත්ති මේ ජීවිතේ ඒවත් දකින එක ඒ පුබ්බේ නාස ඥානෙ. මේ පුබ්බේ නිවාසන ඥානෙ කියන වචනේ ඒ මෙරි මෙරි ඉපදෙන එකක් ගැන තමයි බොහෝ වෙලාවට ඒ සම්මුතිය තුළ කතා කරන්නේ. අය ඔවුන් දන්නේ සම්මුතියේ තියෙන දේ තමයි මේ උපතක් තියෙනවා කෙනෙක් ඉන්නවා එයා මැරෙනවා. එතකොට ඔවුන් කියනවා මේ නිවන් දකින්න ත්‍රිවිද්‍ය අවබෝධ වෙන්න ඕනේ. එතකොට පුබ්බේ නාස ඥානික ත්‍රිවිද්‍යාවලින් එකක්. එතකොට මේ පෙර ආත්මවල ඉපදුණු කඳ පිළිවෙත් දකින්න. ඔවුන් විසින්ම ඔවුන්ම මුලාවටපත් වෙලා ඇති බවක් ඔවුන්ට නොතේරෙන කාරණාවක්. ධර්මයේ වලිගෙන් අල්ලගත්තොත් කොහොමද දෂ්ට කරනවාමයි. මුළු සම්මුතිය තුලම තියෙන පටලැවිලා. ධර්මයේ ලියා ගන්න බැරි තරම්ම සමාජය තුල පටලැවිලා. ඒක නිසා ඔවුන්ම වල්මත් වෙලා හොයනව මොනවද? පටලැවිල්ල. හැබැයි ඔවුන්ටම නොතේන කාරණාවයි. හරිම සරල තැනකින් ඔවුන් මේ පොත් වලින්මයි පටලවිලා තියෙන්නේ. සමාජයේ තියෙන සම්මුතිය තුළමයි පටලවිලා තියෙන්නේ. ඔය කොහෙවත් ගිහිලා හොයන්න දෙයක් නැහැ. ඔවුන් ඉන්නේ පටලවිලා ඇතුළෙමයි. අර පූසෙකුට නූල් බෝලයක් හම් වෙලා පූසා නූල් බෝලේ ලියන්න දඟලනවා. පූසා එහෙන් අදිනවා මෙහෙන් අදිනවා අවසානයේ බලනකොට පූසාගේ මුළු ඇඟම වෙලාගෙන නූල් බෝලේ පටලවිලා. දැන් පූසාම හිර වෙලා නූල් බෝලේ. අන්තිම ලිහපු නූල් බෝලෙකුත් නැහැ. ඒ මැත්තේම පැටලිලා වහිර වෙනවා. මෙන්න මේ විදිහටම තමයි අපි දකින්නේ සමාජයේ විසින් ධර්මයේ කියලා. පටලැවිච්ච පටලැවිල්ල. සම්මුතිය තුළ පොත්වල තියෙන විදිහට. ඉතින් මේ කාරණා හොඳින් දකින්න ඕනේ. නෝනින් දකින්න ඕනේ. අපි මේවා දිගින් දිගට පැහැදිලි කරගෙන ආවා. ත්‍රිවිද්‍යාව ගැන අපි කතා කරොත් ඒ පුබ්බේනවස ඥානේ දැන් ඒ සමාජය තුළ තියෙන්නේ පෙර උපදුණු කඳපිලිවෙත මේ ආත්මය ආයේ ඒ වගේ ඉපදි ඉපදි මැරියන එකක්. ඒ වගේම තමයි ඔවුන් කර්මයෙන් විශ්වාස කරන්නේ. ඒක නිසාම ගොඩක් වෙලාවට පෘථග්ජන මිනිස්යාගේ ස්වභාවය තමයි මොග පුරුෂයන් කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ මේ මේවා ඉතින් ගොඩක් අට තේරෙන්නේ නැහැ. පෘථග්ජන මනුස්සයාගේ ස්වභාවය තමයි මේ ඉපදෙනවා මේ ජීවත් වෙනවා මේ මැරෙනවා පෘථග්ජන මනුස්සයා සසරක් ගැන හිතනවා එයා හිතනවා මේ හොඳ දේවල් කළා හොඳ තැනක ඉපදෙනවා. නරක දේවල් කළොත් නරක තැනක ඉපදෙන එක තමයි කර්මඵලය. ඒක තුල තමයි පෘථග්ජන ජීවිතේ තියෙන්නේ සසරත් එක්ක. හැබැයි නිවන කියන එක ඒක නෙමෙයි. එතන නෑ නිවන. නිවන් මගත් එතන නෑ. ඒක සම්පූර්ණයෙන්ම පටිසෝතයි. ඔය රැස් කරන මග තමයි පින් රැස් කරනවා, පව් රැස් කරනවා කියන එක. අනිඤ්ඤාභි කියන්නේ රැස් කිරීමක් තමයි. එතකොට මේ රැස් කරන පිළිවෙත තියෙන්නේ අනුසෝතේ. එතන නිවන් මගක් නැහැ. එතන ගැට ගැහිල්ලක් තියෙනවා. ඉතින් මේක දකින්නත් අර net ඇත්තෝම දකිත් කියනවා වගේ මේක දැකීම ලේසි නෑ. ඉතින් ත්‍රිවිද්‍යාවට ගිය කාල තමයි ඔය තියෙන රාමුව තුළ ත්‍රිවිද්‍යාව දැම්ම ඇතුළට. එතකොට මොකද වෙන්නේ? පුබ්බේනස ඥානෙ අර සසර යන අයගේ කර්මඵල නිසා සසර යනවා. අන්න දැන් ඒ ඉපදෙන ඉපදෙන ඒවා දකින්න එකේ කියලා හිතාගෙන ඉන්නවා. ඒ වගේම තමයි ආ පුබ්බේනවසඤ්ඤ චුත් උප්පත්ති ඥානෙ. චුත් උප්පත්ති කියන්නේ දැන් මේගොල්ලන් හිතනවා චුත් උප්පත්ති ඥානෙ කියන්නේ මේ මැරෙන ඉපදෙන සිත චුතිචිත ඒ චුති මේ ඒ ඉපදෙන සිත දක්න ඥානෙ කියලා. ඒකද චුතුප්පත් ඥානෙ කියන්නේ. චුතුප්පත්ති සිත දකින ඥානේද? හැබැයි වචනේ හරි. ඔයයි අර්ථය හිතන් ඉන්න දේ වැරදි. සම්මුතිය තුළ පෘ탁ජන භූමිය තුළ කර්මඵලයේ විශ්වාස කරන එතන හිතන් ඉන්න තැන වැරදි. ඒ චුතුප්පත් ඥානය කියන්නේ මේ සිත හටගෙන නිරුද්ධ වෙනවා. ඊගාව සිතත් හටගෙන නිරුද්ධ වෙනවා. මේ සිත මේ මොහොතේ මේ සිත හටගත් සිත දකිනවනම් ඒකත් අතීත සංඥා නිසා හටගන්නේ. පෙර නොතිබීම මේ සිත හටගත්තා. හැබැයි ඉතුරු නැතුවම ඒ මොහොතම නිරුද්ධ වෙනවා. හැබැයි ඒ සිතත් වර්තමානයක්වත් පනවන්න බෑ අතීතයෙන් එන. මේ මේ හටගන්න හටගන්න සිත එතනම නිරුද්ධ වෙනවා. එතනමයි උපත මරණ දෙකම තියෙන්නේ. උපත මරණ දෙකම මේ මොහොතේ සිතක් හටගත්ත කියන්නේ ඒක බාහිර පොතක් දකින්න එකක් නා පොත කියන භවයේ හැදෙනවා. එහෙනම් භවයත් එක්කම ජාති ජරා මරණ හැදෙනවා. ඇයි භවයක් තිබුණු තැන පොතක් ඇති වුණා. පොත කියන භවය තියෙනවා නම් එතන උපත්යකුත් තියෙනවා, ඇතිවීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. අන්න ඒ පොත අල්ලගත්ත නිසා පොත කියන දෙයට එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා, රාග දේශ මොහ තියෙනවා. දැන් බාහිර පොතක් හම්බුණා. ඕනම දෙයක් බාහිරින් හම්බුනොත් එතන සසර එතන ඇත්තටම ගැලවීමක් නැහැ උපාදාන වීමක් තියෙනවා. ස්කන්ධය නිසයි මේ දෙයක් හටගන්නේ. වේදනා සංඥා සංකාරනේ. දෙයක් තියෙනවා කියලා කියන්නේ විඥානේ දැන ගැනීමනේ. ඒ කියන්නේ සිත දැන ගැනීම විඥානේ. අපි එතනට එන්නේ වේදනා සංඥා සංකාර ස්කන්ධ නිසා. එන ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභ අයං උච්චේ ජාති. ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභෝ අයං උච්චේ ජාති. මේ ස්කන්ධේ නිසා ඇස කියන ආයතනය ඇදලා පොත කියන જાතිය හැදලා තියෙනවා. අන්න භාවයක් හැදුනා. දැන් පොත කියන જાතිය නැති වෙනවා. මේක සත්‍ය දැක්කොත්. සත්‍ය දැක්කොත් බාහිර නෙමෙයි තමන්ගේ හිතේ තියෙන්නේ පෙර මතකේ සම්මුති පොත කියන්නේ. එහෙම එකක් බාහිර නෑ. තමන් හදාගත් උපාදාය රූපය තමන් ඇසුරු කරා. බාහිර තිර හැඩතලයකට ගැට ගන්නවා. ඒ ගැට ගැහිම නිසා අපි රැවටෙනවා විජානාති. සංජානාති කියන්නේ යථාභූත ඥානෙ සත්‍ය දකිනවා. ඉතින් මේ දැකීමයි ඇත්තරම දුකෙන් මිදෙන මඟ. පෙර ඉතිරියක් වෙන්නේ උපාදාන වෙන්නේ දිත්තේ දිත්ත මත්තක් දැක තැනම එතනින් ඉවර වෙනවා දුටු දේ දුටු තැනින්ම ඉතිරියක් වෙන්නේ නැහැ නිර්වශේෂ විරාග නිරෝධයක් සිද්ධ වෙනවා නැත්තම් අවශේෂයක් වෙනවා ඉතුරු වෙන උපාදාන වෙනවා අල්ල ගන්නවා උපාදානේ නොවුණු තැන එතනම නිරෝධයක් තැන දැන් මෙන්න මේ විදිහට තමයි ධර්මයේ සත්‍ය දකින්න නම් දකින්න එක් ක්ෂණයයි මේ සිත තියෙන්නේ. එක් මොහොතයි. එක් මොහොතයි එක් ක්ෂණයයි අපි ජීවත් වෙන්න. අපි දතරම ජීවත් වෙනවා කියන එක මෙතන කතාව පැනවීමක් විතරයි සම්මුතියේ. මේ මොහොතේ මේ හටගත්ත සිත මේ මොහොතම නිරුද්ධ වෙනවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. උත්තා සම්භූතං උත්තානම් භවිස්සති. පෙර නොතිබීම හටගත්ත ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. බාහිර නෙමේ හටගන්න හටගන්න සිත බාහිර රූපයන්තයේ ගැට ගැහුණොත් ඒක බාහිරට ගැට ගැහුනොත් විතරයි බාහිර දෙයක් තියෙන්නේ. බාහිරට ගිය හිතක් තියෙන්නේ. නැත්තම් ඒක නාමයන්තේ සිතින්ම අදාගත්ත දෙයක්. හැබැයි ඒකත් පෙර මතකේ නිසා සම්මුති නිසායි හටගන්නේ. සම්මුති ප්‍රඥප්ති නිසා සිතක් හටගන්නේ. එතකොට පෙර මතකේ නිසා නේද පොත කියන සංඥාව ඔබට තියෙන්නේ. සංඥාව නිසා නේද විඥානය හටගන්නේ. එතකොට ස්කන්ධේ ස්කන්ධය හටගන්නේ මේ අතීතය තුල අපි ජීවත් වෙන්නේ. අතීත ස්කන්ධය. ඒක බාහිරට අයිතිත් නැහැ. මේ මොහොතේම සිත හටගෙන නිරුද්ධ වෙනවා. ඒකත් වර්තමානයක්වත් පනවන්න බෑ. අතීත සිතුවිල්ලක් හැදුනත් ඒක මේ මොහොතේ සිතක්. අනාගතයේ සිතට දෙයක් මතක් වුණත් ඒක මේ මොහොතේ වර්තමාන සිතක්. ඔබට දැන් මතක් වෙනකොට අතීත සිතුවිල්ලක් හොඳට සිහිය නුවණ බලන්න. ඔබ හොඳට සිහිය නුවණ එවලෙම බලන්න මෙනෙහි කළා. ආ මේක වර්තමානයේ මට දැන් මේ මොහොතේ හිතෙන්නේ. එහෙනම් ඒ අතීතය තමයි මතක් වෙන්නේ. ඒවලට මේ මොහොතේ හිතෙන්නේ. එහෙනම් මේකත් වර්තමාන සිතක්. අනාගතයේ දෙයක් මතක් වෙනකොට බලන්න. දැන් මේක තාම අනාගතේ ඇවිල්ලා නැහැ. නමුත් මේක මේ මොහොතේ හිතෙන්නේ. එහෙනම් ඒකත් වර්තමාන සිතක්. අපේ මේ හටගත්ත සිතත් පෙර මතකේ ඉන්නේ තියෙන සම්මුතිනේ. සම්මුති නම් වලින් ඔක්කොම ඉන්නේ. ඒකත් එතකොට අතීතයේ එකක්. මො වර්තමානෙත් නෑ එතකොට. ඊගාව සිතත් එහෙමයි. හට ගන්නකොටම අතීත වෙනවා. වර්තමානයක්වත් හම්බ වෙන්නේ නෑ. අන්න වර්තමානයේ හමු නොවීමමයි. ඇත්තටම මෙතන නිර්වශේෂයක්, ඉතිරියක් නැහැ, ශුන්්‍යතාවයක් තියෙනවා. කිසිම දෙයක් රැඳෙන්නේ නැහැ. උපාදාන වෙන්නේ අල්ලගන්නේ අන්න ශුන්්‍යතාවය වෙනවා. මාර්ගයේ උපදින්න උතනි. ඒ සිත සිත තණ්හා මාන දිට්ඨි හටගන්නේ ආත්මී සංඥාවක් හටගන්නේ හිත එතනම නිෂ්ප්‍රභා වෙනවා. දැන් මේක ප්‍රායෝගිකව ඔබ දකින්න ඕනි. ප්‍රායෝගිකව හැම මොහොතම ඔබ මේ විදියට දකින්න ඕනි. හැබැයි මේ මේ මේ සත්‍ය දකින්න තැන මේ සිතෙන් මිදෙනවා. නැවත ඒ කෙනාට කෙලෙස් හටගන්නේ රාග අර රාගක්කය, දේශක්කය, මෝහක්කය කියන තැනට එනවා. ඒ රාග දේශ මොහ හටගන්න මේ මේ හටගත්ත සිතට හේතු නෑ. රැඳෙන්න හේතු නැහැ. එතනම නිෂ්ප්‍රභා වීම සිද්ධ වෙනවා. මේක ප්‍රායෝගිකව අපි දකින එකයි ප්‍රතිපදාව කියන්නේ. අපි මේක නුවණින් සත්‍ය දැනුමෙන් දැක ගන්න එකයි සත්‍ය ඥානය කියන්නේ, දර්ශනය කියන්නේ. ඒක ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය තුළින් දකිමින් ප්‍රත්‍යක්ෂ කරගන්න එකයි කෘත්‍ය ඥානය කියන්නේ. දකින්න එක. හැබැයි කෘතඥානය කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ඔහුට දැනෙන්නේ ශුන්්‍යතාවය. මිදුන කියන බව ඥානෙටයි දැනෙන්නේ. ඒක කෘතඥානෙ සත්‍ය කෘත්‍ය කෘතක් ත්‍රිපරිවට දෙදසකාර. එතකොට මේ මේක මහා නුවණකින් දකින්නේ. අපි මෙහෙම කිව්වට මේක අතිශයින් ගැඹුරුයි. මොකද මෙතන මරණය පවා සිතුවිල්ලක් පමණයි. ඇයි සම්මුති ලෝකයේ තියෙන සියල්ලම සිතුවිලි පමණයි. ඒවා සම්මුති, ඒවා ප්‍රතිබිම්බ. ඒ කියන්නේ ඒවා මේ හටගත්ත බාහිරේ පවතින ඒවා නෙමෙයි. විඥාන මායාව වලට එන මායා රංගන. ඒක නැත්තම් සම්මුතිය තුල තියෙන්නේ ප්‍රතිබිම්බ කියන්නේ සම්මුති කියන්නේ හදාගත්ත දේවල් දෘෂ්ටි. ඒව සත්‍ය පවතින දේවල් නෙමෙයි. දැන් ඔබ පොත කියන එක කොහෙවත් පවතිනවද? දැන් ගිනි කූරක් ගැහුවොත් ගිනි ගන්නවා. එතන හතර මහා භූත කියන්න පුළුවන්, හැඩතල කියන්න පුළුවන්. අපි පොත කියන එකක් ඒක අපි සම්මුතියෙන් පනවගෙන තියෙන්නේ. එක එක රටවල විවිධාකාර භාෂාවලට ඉංග්‍රීසියෙන් බුක් කියනවා, එක එක විදිහට සද්ද කරනවා. ඒතර නාමයේ එක එක විවිධාකාරයි. ඒ සම්මුති නාමයේ හැම හැඩතලයට හැමෝම එකම දේ කියන්නේ නැහැ. ඒක එකක් බාහිර එතකොට නෑ අපේ විඥානේ අපේ විසෙම පනවගත්ත සම්මුතියක්. ඒ තුලයි අපි ඉන්නේ අතීත හදාගත්ත සම්මුතියක් තුලයි. ඒකයි අවිද්‍යාපච්චය සංකාර මේ මොහොතේ අපි අපි විසින්ම සකස් කරගත් උපාදාය රූපයක් අපි ඇසුරු කරන්නේ. අපි සිතනවා. ඒක අපි විසින්මයි සකස් කරගෙන තියෙන්නේ. පවතින එකක් නෙමෙයි. හැබැයි මෙතන මේකේ සත්‍ය දකින්න කෙනා පුබ්බේනාසඥෝනේ ඥානෙ දකිනවා. ඒ සිත් හටගෙන මේ දක්වා හටගත් සියලු සිත් හටගෙන නිරුද්ධ වුණු හැටි දකිනවා. චතුප්පාත ඥානෙ දකිනවා. ඒ දකින හටගත් සියලු සිත් අතීත මතකයෙන් හටගෙන නිරුද්ධ වෙයි. වර්තමානයක් හම්බ වෙන්නේ නැහැ. ඒ සිත් පරම්පරාව දකිනවා. පුබ්බේනාස ඥානෙ. ඒ වගේම තමයි ඒ මේ මොහොතේ හටගන්න චුති උප්පත්තිය දකිනවා. චුතුප්පත් ඥානෙ. ඒ ඒ වර්තමාන මේ සිතත් හටගෙන නිරුද්ධ වෙන මෙතනත් පවතින්නේ නැහැ, රැඳෙන්නේ නැහැ. අනිත්‍ය කියන්නේ සිතේ අනිත්‍ය දැකීමයි. සිතේ මුකුත් ඉතුරු වෙන්නේ නැති බවම දැකීමයි ස්ථිර භාවයක් දකින්න ලැබෙන්නේ. ස්ථිර දෙයක් බාහිර හම්බ වෙන්නේ නැහැ. අපි ඒ දෙයක් අල්ලගෙන අපි ඒක අපි අපි ඒක අපි අල්ල ගත්තොත් තමයි ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ. එහෙම වුණොත් තමයි රාග දේශ මොහ පිහිටන්නේ. එහෙම වුණොත් තමයි කෙලෙස් හටගන්නේ. එහෙම වුණොත් ඒක උපාදාන වෙලා අල්ලගෙන. එහෙම වුණොත් ඒක අපිට ඒක උපාදානය කරන අත්හැරෙන්නේ නැවත සිතක් සකස් වෙන්න හේතු අන්න සසර හැදෙන්න සංස්කාර සකස් වෙන්න හේතු නැවත සකස් වෙන්න හේතු දැන් සබ්බේ සංඛාරා අනිච්චා කිව්වේ මේ හටගන්න මේ සංඛාරය අපි මේ මේ මොහොත දෙයක් හටගත්ත පොත කියන දේ හටගත්තේ සංකාර නිසා විඥානේ දැනගැනීම. ඒක අනිත්‍යයි. ඒක ස්ථිර නැහැ. ඒක එහෙම දෙයක් බාහිරත් නැහැ. අනිත් ඒ කියන්නේ ඒක බාහිරත් නැහැ. ස්ථිරව ඇත්තෙත් නැහැ. ඒක මායා දෘෂ්ටියක්. යදා පඤ්ඤා පස්සේ ඒක යථා භූත ඥාණයෙන් දකින්න ඕනි. යථා තත්ත්වය දකින්න ඕනි. අති නිබ්බාති දුක ඒකයි නී දුකින් මිදෙන මඟ. ඒ සමග්ග විසුද්ධිය එකම මගයයි නිවනට. දැන් මේ එක්ෂණික සිත උපතත් මරණත් එක්ෂණික සිතක දකින්න කෙනාටයි මේ ආර්ය භූමිය හම් වෙන්නේ. දැන් මෙතන කෙනෙක් හම්බ වෙන්නේ බාහිර දෙයක් තිබ්බොත් මේ දේ දකින කෙනෙක් ඉන්නවා. දැන් දේ දකින කෙනෙක් හම්බ වෙන්නේ එතකොට මෙතන කෙනෙක් පුජ්‍යලේ දෘෂ්ටියක් හම්බ වෙන්නේ ඒ දෘෂ්ටිය බිඳ වැටෙනවා. ආත්ම දෘෂ්ටිය බිඳ වැටෙනවා. දෙයක් හම්බ වෙන්නේ දෙයක් තිබ්බොත් දෙයක් තිබීම පමණයි සිත කියන්නේ. බාහිර පොත් දෙයක් තිබ්බොත් ඒ දේ තමයි සිත කියන්නේ. නැතුව මේ වෙන සිතක් කොහෙවත් නැහැ. සබ්දයක් හරි කපුටෙක්ගේ සද්දයක් හරි එච්චරමයි සිත කියන්නේ. සිත කියන්නේ මේ ශරීරය ඇතුලෙන් පනවන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි, බාහිරින් පනවන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. හේතු නිසා හට ගන්නවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. අවුත්තා සම්භූතං උත්තානම් බස පෙරණ තිබීම හටගත ඉතුරු නැති වුණ ඉදුණ. ඒ සිත එතනම ෂණයම නිරුද්ධ වෙනවා. පැවැත්මක් නැහැ. ඒකයි උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතත්ත අන්නතත්ත පඤ්ඤායති කියලායි පනවන්නේ. තිතත්ත අන්නතත්ත කියන්නේ ඒ තිතියක් පනවන්න බෑ. අන්‍ය අන්‍යාකාරයකටපත් වෙනවා. උපාද වය අන්‍යාකාරයකට මේ සිත හටගෙන නැති වෙනවා. අන්‍යාකාරයකටපත් වීම ස්ථිරක් පනවන්න බෑ. වෙනස් වෙන සුළුයි. ඊගාව සිත වෙනම ස්කන්ධයක්. එතකොට මේ ස්කන්ධය නිසා හටගත්ත මේ විඥානේ ඒ කියන්නේ මේ සිත මේ හටගත් මායාව මෙතනම බිඳ වැටෙනවා. ඒ කියන්නේ මුළු ලෝකෙම ඒ ක්ෂණිකව හටගෙන බිඳ වැටෙනවා. මුළු ලෝකෙම ඒ ක්ෂණික සිතක හටගෙන නිරුද්ධ වෙනවා. තියෙන ලෝකෙක අපි ඉපදුනා කියන්නේ සම්මුති ලෝකේ. පෘ탁ජන භූමිය. ඒ කියන්නේ කර්මඵලයේ තියෙන භූමිය. ඔබ කොයි විදිහට කිව්වත් එකයි. ඔබ ඔබ මේ මුළු සමාජෙම ඉන්නේ කර්මඵලයේ විශ්වාස කරලා වුණත් ඒක ඇවිල්ලා මෝහ අන්ධකාර. පෘථග්ජන භූමිය. ඒගොල්ලෝ නැව හොඳ දේවල් කළා හොඳ තැනක උපදිනවා කියන දෘෂ්ටියක ඉන්නවා. ඒකත් සසරමයි. ඒක නිවන් මගක් නෙමෙයි. බුදු කෙනෙක් පහළ වෙන්න කලිනුත් ඒ දෙයම තමයි ලෝකෙ කරේ. ඔබ හොඳට බලන්න. බුදු කෙනෙක් පහළ වෙලා ඕකම කියන්නේ නැහැ. පුබ්බේ අනුසුතේසු ධම්මේසු. පෙර නොඇසු විරුදාමක්. මම පෙර නොකිව්වක් පවසමි. පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියන්නේ එහෙනම් ඒ සාමාන්‍ය බුදු කෙනෙක් පහළ වෙන්න කලිනුත් පංචශීලයේ තිබුණා. මහා මායා දේවියත් පංචශීල රැක්කා. එතකොට ඒ අය හිතුවා හොඳ දේවල් කළා හොඳ තැනක උපදිනවා කියලා. නරක දේවල් කරොත් නරක තැනක උපදිනවා කියලා. ඉතින් ඒක අවුරුදු 2500 කට නෙවෙයි අවුරුදු 5000කට කලින් මේ මේ රාවණ යුගයේ හිටන් තියෙන පංචශීල රැකෙන එතකොට මේ බුදුදහම කියන්නේ මේ නිවන පෙන්නන මේ මේ නිබ්බාන තියෙන්නේ නිවන් මඟ තියෙන්නේ ඕක නෙමෙයි. ඒක ඇවිල්ලා පෘ탁ජන භූමිය මෝහ අන්ධකාරය. පෘ탁ජ බුදුන් වහන්සේ කියලානේ උම්මන්තකයෝ කියලා පෘ탁ජනේ උම්මන්තකය කියලා බුදුන් වහන්සේමයි කියන්නේ. එතකොට කර්මඵලයේ විශ්වාසය තමයි එතන තියෙන්නේ. එතකොට මුළු සමාජෙම සමහරට එතන තමයි තියෙන්නේ. පුදුම වෙන්න එපා. එහෙනම් මුළු සමාජෙම සෝවාන් වෙන ඔතනින් සත්‍ය අවබෝධ කරගත්තා. එතනින් එතනින් අයින්ට වෙලා හේතුඵල ධාමයට ආවොත් හේතුඵල ධාමයේ සත්‍ය දැකලා ඒකෙන් මිදුනොත් සෝවන් වෙනවා. හැබැයි කර්මඵලයේ තමයි අපිත් හිටියේ. අපි ඉපදෙනකොට අපේ දෙමාපියෝ මේ මේ සමාජේ සම්පූර්ණම කර්මඵලයේ තමයි තිබුණේ. බොහොම ටික දෙනෙක් මේ මග සත්‍ය හොයාගෙන ඒකෙන් මිදුණා මිසක් ඇත්තටම සමාජයේ අදත් තියෙන කර්මඵලේ. ඔබ බලන්න 1000ක් ගත්තොත් කී දෙනෙක්ද ඉන්නේ? සත්‍ය අවබෝධ වෙලා. සමහරකට 990ක්ම ඉන්නේ මේ හොඳ දේවල් කළා හොඳ තැනක උපදිනවා නරක දේවල් කරොත් නරක තැනක උපදිනවා කියන කර්මඵලයේ විශ්වාස කළා. ඒක නිසා එයා ඒ දේවල් කරනවා. ඒක වරදක් නෙමෙයි. මොකද ඒ අයට වෙන දන්න දෙයක් නැහැ. දන්න දේ කරනවා. නමුත් බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා දේශනා කරන්නේ ඒක නෙමෙයි. ඒ අනුසෝතේ සමාජය යන රටාව. පටිසෝතය කියන්නේ ඒක නෙමෙයි. ඒක රැස් කරන මග. ඒක එක්ක පව් රැස් කරනවා, එක්ක පින් රැස් කරනවා. එක්ක ආනඤ්ඤා විකා සංඛාරයත් රැස් කරනවා. ඒත් සසරමයි. ඉපදි ඉපදි මෙරි මෙරි යන සසරක් ඒක තුල දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටිය තුල ඒක සිද්ධ වෙනවා. නමුත් හේතුඵල ධහමට එන කෙනාට නැවත උප්පත්තකුත් නැහැ මරණිකුත් නැහැ. එයා සදා අමරණීයයි. එයා දකින්නේ එයා සත්‍ය දකිනවා. ලෝකේ පරම සත්‍ය අවබෝධ කරනවා. මෝහ අන්ධකාරය තමයි මේ දුක hina වෙන්නේ, අඬන්නේ, පසුතැවෙන්නේ, මැරෙන්නේ, උපදින්නේ. දැන් මරබියක් තියෙන්නේ ඔය කියන කර්මඵලය තුලයි. ඒකේ මරබියක් තියෙනවා, මරණය කියලා දෙයක් තියෙනවා. ශරීරය පොළොවට පස් වෙන එක මරණය කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ලෝකෝත්තර භූමියේ පරම සත්‍ය අවබෝධ කරාම ඒක සිතුවිල්ලක් පමණයි. මේ එක්ෂණික සිතේ හැම ෂණයකම ඇති වෙනව නැති වෙන තැනයි උපත මරණ තියෙන්නේ. එයාට මරණය පණවන්න බෑ. ශරීරෙට පොළොවට පස් වෙන එක මරණයන්න. අර ගහ පොළොවට පස් වෙන එකත් මරණයක් වෙන්න ඕනේ. ගහ දිරලා පොළොවට වැටෙනවා. නමුත් කවුරුත් එතන මරණයක් පණවන්නේ ඇයි ශරීරේ ශරීරේ පොළොවට පස් වෙනවා. ගහත් පොළොවට පස් වෙනවා. ওই දෙකේ වෙනසක් නැහැ. නමුත් අපි හිතනවා මෙතන කර්මය තියෙනවා මෙතන මෙතන කෙලස් තියෙනවා මෙතන රාග දේශ මොහ තියෙන ඒක නිසා මෙතන සිතක් තියෙනවා මේක නිසා මෙහෙම වෙනවා කියලා ගහට සිතක් නැහැ කියලා අපිමයි පනවන්නේ. අපිම කියනවා මෙතන සිතක් තියෙනවා අතන සිතක් නැහැ කියලා. ඒකත් අපිම පනව ගන්න දෘෂ්ටියක්. ඇත්තටම මේ ක්ෂණික මේ හටගෙන නිරුද්ධ වෙනවා මේ සිතක් කියන එක මායාවක්. දෘෂ්ටියක්. ඒක දකින්න එකයි අත්තර සම්මා දිට්ඨිය කියන්නේ. ඒ ආර්ය භූමියට එන්න මෙන්න මේ අවබෝධය තියෙන කෙනා විතරයි. අපි ආර්ය භූමියට අදාළ දේශනා වෙනවම දේශනා කරනවා. ඒවා මේ පෘථග්ජන භූමිය මේ සමාජයට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා සමාජයට කිසිම අවශ්‍ය එහෙම ප්‍රශ්නකුත් නැහැ. ඒවා අහන්න අවශ්‍යතාවයකුත් නැහැ. ආර්යවරු කොහේ හරි තැනක ඉන්නවා නම් එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් හරි ආර්යවරුත් එක්ක තියෙන කතා බහ කාර්යවරුන්ට තියෙනවා. ඒක පෘථග්ජන භූමියට ගැලපෙන්නේ නැහැ, තේරෙන්නෙත් නැහැ. හරියට නිකන් දෙමළ දෙමළ භාෂාව කතා කරන කට්ටිය එකට ඒ භාෂාවෙන් කතා කරනවා. චීන භාෂාවෙන් කතා කරන කට්ටිය ඒක කතා කරනවා. ඒ ඉංග්‍රීසි භාෂාව කතා කරන කට්ටිය ඒක කතා කරනවා. ඒ වගේ තමයි ආර්ය භූමියේ මේ සම්මුති ලෝකයේ තියෙන කතාව නෑ. සම්මුති ලෝකයේ ඉන්න කෙනා කෙලෙස් ඇතුලේ දුක් දුක් විඳින කෙනා ඒකේ තුල වැළපෙන කෙනා කර්මයක් දෘෂ්ටියක් මායාවක හිර වෙච්ච කෙනා යම්කිසි විදියකින් ආස්වාද ආදීන නිස්සරණ දැක්කොත් එයාට අවබෝධයක් ඇති වුණොත් මේකේ ඒකේ ආදීනව දැක්කොත් කම්මඵල තුල සිද්ධ වෙන එයා ඒක විඳලා ඒකේ මිදෙන්න ඕනි කියන හැඟීම ඇති වුණොත් අන්න ඒ කෙනාට සිතක් පහළ වුණොත් පමණ ඒ කෙනා නිස්සරණේ හොයන්නේ. එතකොට එයාට එයාට රැස් කරන මග නැතුව මිදෙන මග හොයනවා. මේ රැස් කරන හැමතැනම දුකමයි රැස් වෙන්නේ කියලා අවබෝධ වුණොත් විතරයි ඒක හොයන්නේ. අන්න ඒ කෙනාට හම්බ වෙනවා ආර්ය මාර්ගය. මරණයක් නැති එක. මරණයක් තියෙනවනම් හැමතිස්සම ඉන්නේ මරබියෙක්. මේ ගහේ ඉන කුරුල්ලොත් ඉන්නේ සද්දයක් ආවත් බියෙන් ඉන්නේ බීතියෙන්. සත්තු පවා ඉන්නේ බීතියෙන් සද්දයක් ආවත් බොහොම ඉක්මනට කිපෙනවා දඟලනවා. ඒ තමන්ට ආත්මීය අර ස්ථිරත්වය කියන හැඟීමයි සිත කියන්නේ. ඒකට ස්ථිරත්වේ නැති එකමයි පනවගෙන තියෙන්නේ. ඉතින් ස්ථිරත්වේ නැති එක කොයි වෙලාවෙ හරි සිද්ධ වෙන එකක්. අන්න ඒක වෙන්න තියෙන බය තියෙනවා. ඒ සිතක් හටගත්ත සිතේම ආත්මය කියලා පනවගත්ත තැන තියෙන මායාව තුළ බොරුව සත්‍යයක් නොවන නිසාමයි බීතිය තියෙන්නේ. ඒක නිසාමයි මරණයක් ඒගොල්ලෝ පනවගෙන ඉන්නේ. ඒක නිසාම ඒගොල්ලන්ට මරණයක් තියෙනවා කියලා ඒගොල්ලෝ හිතන්නේ. ඒක නිසා මේගොල්ලෝ හැම මොහොතේ මේ මරණය එයි කියන බයෙන් ඉන්නවා. මාරයා එයි කියන තැනින් ඉන්නවා. අල්ලගෙන. ඒ ඔක්කොම දෘෂ්ටිමයි. ඒකයි මේ සම්මා දිට්ඨිය කියන්නේ සියලු දෘෂ්ටින් වලින් මිදුනට පස්සේ සම්මා දිට්ඨිය හම්බෙන්නේ. අර සිතුවිලි වල ඉන්නකම් පමණයි ওই දෘෂ්ටි ඔක්කොම සිතුවිලිමයි. සිතුවිලි වලින් මිදෙනකොට තමයි ඒ කෙනාට මේ දෘෂ්ටි නැති තැනක් හම්බ එතකොට අය සම්මා දිට්ඨියට එතන කිසිම දෙයක් නැහැ. එහෙම මරණයක් නැහැ. එහෙම දේවල් නැහැ. ඒ ඔක්කොම පෘථග්ජන භූමිය කතා කරන සේරම දෘෂ්ටි ගොඩක් වෙනවා. මායා ලෝකයක් වෙනවා. ඒක සත්‍ය ලෝකයක් නෙමෙයි. ඇත්තටම යාලා දන්නෙත් නෑ මොකද්ද වෙන්නේ කියලා. ඒක නිසාම යාලා බය වෙලා ඔහෙ යදින එකක් තියෙනවා ප්‍රාර්ථනා කරන එකක් තියෙනවා අදහන එකක් තියෙනවා. මොකද ඒ දන්නේ නැතිකමට. අවිද්‍යාව නිසා. මෝහ ගණ අන්ධකාරයේ ස්වභාවය අන්ධ අන්ධකාර ස්වභාවයක්. අන්ධකාර ස්වභාවයක අඳුරක් තියෙන්නේ. මුකුත් දන්නේ මොනවද තියෙන්නේ කියලා පේන්නේ අන්ධකාරය අතපත ගාලා විත්තිවල අර ලයිට් ගියාම කාමරේ ගිනි පෙට්ටිය හොයන්නේ. අන්න ඒ වගේ අන්ධකාර ලෝකයේ ඔහේ කැරක් කැරක හොයනවා. කවදාවත් එයාට ආලෝකයක් නැතුව පේන්න පේන්නක් පේන්නේ. ඉතින් විද්‍යා ලෝකය කියන්නේ අවිද්‍යා ඝන හඳුර සත්‍ය දැක්කින කෙනාට විතරයි විද්‍යා ලෝකේ පහළ වෙන්නේ. සත්‍ය මේ මෙතනම තියෙනවා. සත්‍ය කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඒ සිතේම සත්‍ය තියෙන්නේ. ඒක දකින්න පොඩ්ඩක් නුවණක් ඕන. එයා ඒක එයා ඒක දකින්න සකස් කරගන්න ඕන නුවණ. සිහියයි නුවණයි. අන්න එතනට ප්‍රතිපදාව ඕනේ. ආර්ය ප්‍රතිපදාව අවශ්‍ය වෙන්නේ අන්නේ දැනුමට හරේ මේ සත්‍ය දැනගත්ත කෙනාටයි ප්‍රතිපදාව තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්න දෙයක් තියෙන්නේ. ඉතින් මේ පිරිසිදුවට අපි එන්නේ ඇත්තටම නිවන් මඟ. ඇත්තටම බුදු කෙනෙක් ලෝකේ සත්‍ය සොයන කෙනෙක් මහා පරම සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් තමයි බුද්ධ කියලා කියන්නේ. ඉතින් ඒ බුද්ධ ක්ෂණය ඇත්තටම මේ සිතුවිලි වලින් මිදුණු තැන හම්බ වෙනවා. එක්ෂණික සිතේ උපතමාන දකින කෙනාට ඒ ෂණේ ඒ මොහොත ෂණයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් ශුන්්‍යතාවය හම්බ වෙන්නේ. ඒක එක තැනකවත් සත්‍ය වෙන්නේ නැහැ. මේ මේ ශුන්්‍යතාවය තුළ බුද්ධක්ෂණේ තියෙන්නේ. ඒ බුද්ධක්ෂණේ දකින කෙනා ඇත්තටම බුදුන් දකිනවා. බුදුන් දැක නිවන් දකිනවා. ඒ බුදු සිත දකිනවා. ඒ තමන්ගේ සිතමයි. ඇතුළේම බුදු ස්වභාවය දකිනවා. බුද්ධ ස්වභාවය. හැම කෙනෙක්ගේම සිත තුළ බුද්ධ ස්වභාවය තියෙනවා. නමුත් දකින්න බැරි කමයි තියෙන ගැටලුව. දකින්න නුවණ නැහැ. ධම්මචක්කුසේ පහළ වෙලා නැහැ. අන්න පුබ්බේනවාසඤ්ඤානේ මේ සිත් හැදෙන හැටි දකින්න කෙනා දකින්න චුති උප්පත්ති මේ මොහොතේ සිතත් හැදෙන හැටි දකින්න අන්නේ කෙනාට ආසවක්ඛ්‍යා ඥානය පහළ වෙනවා. ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ බාහිර දෙයක් හැදුනොත් ඒකට කෙලෙස් හට ගන්නවා. එහෙම වුණොත් ආශ්‍රව කෙලෙස් තියෙනවා. නමුත් බාහිර දෙයක් හම්බුනේ නැත්නම් ඒක එතන මිදුනොත් අර සබ්බේ සංඛාරා ඒ සියලු සිතුවිලි චේතනාවල අනිත්‍ය දැක්කොත් සිතේම හටගත්ත දේ බාහිරෙන් අම්බු නැත් අම්බු නැත්ත බාහිරෙන් මිදුනොත් ඒකට බාහිරෙන් සත්‍යයක් නොවන තැන බාහිරේ සත්‍ය දකින කෙනාට ඒක හම්බ වෙන්නේ බාහිරේ සත්‍ය නම් ඇත්තටම බාහිර නෙමෙයි මේ සිතේ අදාගෙන තියෙන්නේ අඹගස් කියලා නාගස් කියලා නුගගස් කියලා දේවල් බාහිර නැහැ අපේ සිතුවිලි වල මේ නම් තියෙන්නේ අපි ඇත්තටම අපි දකින්නවනේ මේ හිතනවා මේ ඒ මේ ධර්මයේ දකින්න නුවණක් ඕනි. ඔබටම ඔබේ සිත තුළ තියෙන මායාව දැක ගන්න මහා නුවණකින් ඕනි දකින්න. ඒක දකින කෙනා බාහිර බොරු අවබෝධ කරනවා. මායාව අවබෝධ කරනවා. ඉතින් ඒ කෙනාට කෙලස් බාහිර දෙයක් නැතුව කොහොමද එයා පින් කරන්නේ? බාහිර දෙයක් තියෙන්න ඕනි හොඳ දෙයක් කරන්න හරි නරක දෙයක් කරන්න දෙයක් තියෙන්න දෙයක් තිබ්බොත් ඒක හොඳ හරි නරක හරි කියලා වෙන් කරගන්න පුළුවන්. අපි බාහිර දෙයක් නැත්තම් මොකද කරන්නේ? කොහේ තියෙනවද වෙන් කරන්නේ? වෙන් කරන්න දෙයක් නැහැ. අන්න ලෝකයෙන් මිදෙනවා. ලෝකයෙන් මිදුණු කෙනා තමයි විනීය ලෝකයේ අවිද්‍යා දෝමනස්සානං කියලා කියන්නේ. කායේ කායානුපස්සී විහෙරති කායෙන් කාය මිදුණු කෙනා. කාය කියන්නේ ස්කන්ධ කාය. ස්කන්ධ කාය කියන්නේ උපාදාය රූපයෙන් හැදෙන්නේ. සිතේ හැදෙන්නේ. අර රූපේ පෙන්නකොට කියනවා නේද? ওই දුක පෙන්නකොටත් කියනවා නේද? පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණපි දුක්ඛ. ඊට පස්සේ කියලානේ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. ඒ පංච උපාදානස්කන්ධා දුක්ඛ පංච උපාදානස්කන්ධේ තමයි දුක ගැන දෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධේ තමයි දෙයක් හදාන ස්කන්ධානම් පාතිබව ආතනම පටලයන් උච්චජාති. ඒ ස්කන්ධේ තමයි ඇත්තරම දෙයක් මේ හැමතැනම හදන්නේ. ස්කන්ධේ තමයි ඇත්තරම චේතනා කියන්නේ. ස්කන්ධය තමයි සිතුවිලි කියන්නේ. ඇත්තටම පේනව නෙමෙයි හිතනවා. දැන් මේ මේ වචන ලියාගෙන ලියාගෙන ගියාම අපිට ප්‍රායෝගික පැත්තට ධර්මයේ ගේන්න පුළුවන්. එතකොට ඔබට දකින හැමදේම සිතුවිල්ල. එතකොට ඇහෙන හැම දෙයක්ම සිතුවිල්ල. දැනෙන ගඳ සුවඳ හැමදේම පෙර මතකයෙන් එන සිතුවිල්ල. පෙර මතකයෙන් එන සිතුවිල්ල හැදෙන හැටි තමයි අපි මුලින්ම පෙන්වුවේ. පුංචි දරුවෙක් උපදිනකොට කිසිම දෙයක් මතකයෙන් ගේන්නේ නැහැ. නමුත් ඒ දරුවා ඉපදිලා ආයතන ටික හැදෙන හැදෙනකොට අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන නැත්නම් ස්කන්ධය නිසානේ ಜಾති ධම්ම සූත්‍රයේ ಜಾති කියන එක හටගන්නටි පෙන්නනවනේ. එතනදි පෙන්නවනේ ස්කන්ධය නම් පාතිබ්බ ආතන පටල අයං උච්චේ ಜಾති පුංචි දරුවා මේ මේ බාහිරින් දානවා නාමේ එකතු කරනවා රූපේ ඉස්සරහට හැඩතල එනකොට අම්මා අම්මා කියලා බාහිරින් එනකොටම අම්මා මේ අම්මා පුතේ මේ තාත්තා කියනකොට මෙයාට අම්මා අම්මා කියලා මෙයා අන්තිමට අම්මා කියලා සද්දේ ගැට ගන්නවනේ රූපෙට. සද්දේ රූපෙට ගැට ගහන නිසානේ ඒක ගැට ගැහින අන්න එතන තමයි නාමය හටගන්නේ එතන තමයි සංකාර හටගන්නේ. අවිද්‍යාපච්චය සංකාර. ඒක හේතු වෙනවා යාට විඥානය දැනගැනීමට. සංකාරපච්චය විඥාන. විඥාන නිසා තමයි ඊට පස්සේ ආ නාම රූප ගැට ගහ යන්නේ. විඥාන පච්චය නාම රූප නාම රූප පච්චය සලායතන මේ සලායතන ටික හැදෙනවා. අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප ගැට ගාලා සලායතන හදා ගන්නවා. ඒ කියන්නේ ඇස කියන්නේ සලායතන. සලායතනේ කියන්නේ නාම රූප ගැට ගැසීමම තමයි. විඥාන පත්‍යා නාම රූප නාම රූප පත්‍යා සලායත සලායතන පත්‍යා පස්ස දැන් ස්පර්ශ වෙන්නේ මොකද්ද? දැන් මානසයට දැන් මේ පෙර සිතුවිලි එන්නේ මොනවද? අර ස්පර්ශයෙන් උනේ තින්නම් සංගති පස්සු. ගසත් ආලෝකයත් ගසත් පොළොවත් නිසා හටගත්ත සෙවණැල්ල ප්‍රතිබිම්බයක් තමයි ස්පර්ශ හැම තැනදීම අපි බාහිර නෙමේ බාහිර අදාළ කරගෙන ගත්ත හැඩතල ප්‍රතිබිම්බයක් තමයි අපි ඇසුරු කරන්නේ හෙවණැල්ල. ඒක බාහිර තියෙන එකක් නෙමෙයි. නමුත් දැන් මේ ස්පර්ශ විච්ඡ දේ වේදනා සංඥා සංකාර ඔස්සේ විඥාන මනෝ විඥාණයෙන් අපි අදා ගන්න. අපිට මතකයක් ඉතුරු වෙන ස්කන්ධය උපාදාන කරගත්ත නිසා. අන්න පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව. අන්න බාහිර දෙයක් හදාගත්ත නිසායි දැන් මේ භවේ හදාගත්ත නිසායි උපාදාන ඔක්කොම තියෙන්නේ තණ්හා වෙන්නේ ඔක්කොම තියෙන්නේ. භවපච්චා ජාත් ජරා මරණ දැන් මේක මේ දැන් මේ මිනිස්සු අල්ලගත්තොත් ජරා මරණේ අල්ලග බාටපත් වෙනවා. උපාදාන කරගත්තොත් තමයි ජරා මරණ තියෙන්නේ ශෝක පරිදේව තියෙන්නේ. හැබැයි උපාදාන කරගත්තේ නැත්තම් මොකද තියෙන්නේ? අන්න පටිච්චසමුපාදයේ බිඳ වැටෙන තැන. පස්සපච්චා වේදනා යම් වේදිත සංජානාති යම් සංජානාතම් විතක්කේති යම් විතක්කේතම් යම් විතක්කේතම් ප්‍රජානාති ප්‍රජානාති කියන්නේ යථාභූත ඥාණයෙන් මේක සත්‍ය අවබෝධ කරගන්න එක. විජානාති කිව්වොත් ඒක බාහිරට ගිහිල්ලා. මේ වේදනා සංඥා සංකාරයේ මේ වේදනාවෙන් විඳපු දේ පෙරමතකයේ සංඥාවෙන් හඳුනගෙන ඒක සංඛාරයෙන් ඒක ගලප ගලපලා චේතනා සකස් කරලා ගත්ත එක තමයි මේ පුඤ්ඤාභි සංඛාරා අපුඤ්ඤාභි සංඛාරා වගේ මේක අභිසංකරණය වෙච්ච එක තමයි ඊට මේ සංඛාරයම තමයි මේ වෙන්නේ සංඛාරයම තමයි මේ වෙන්නේ ඒ කියන්නේ ස්කන්ධයම තමයි ඒකම තමයි විඥානේ දැන ගැනීම කියන්නේ ඒ දැන ගැනීම බාහිර තියෙනවා කියලා එයා එතන අදාගෙන තමයි ජීවත් වෙන්නේ. පෘථග්ජනය. ලෞකික භූමිය. මෝහගන අන්ධකාරය. සත්තුත් එතන. මිනිසුත් එතන. ඔබ ඔය කතා කරන කාම්බුමේ තියෙන ඒ 11 ශ්ලෝක ධාතුම එහෙමයි. ඒ විතරක් නෙමෙයි සසර යනවා සේරම 31 ලෝක ධාතුම එහෙමයි. ඇත්තම කියනවා මේ සේරම තමන්ගේ සිත තුලින්ම දකින්න පුළුවන්. සිතේම අවස්ථා තමයි මේ තියෙන්නේ. අයි රූප සංඥා සිතේමයි තියෙන්නේ. අරූප සංඥා සිතේමයි තියෙන්නේ. අරූපාවචර ලෝක සිතේමයි තියෙන්නේ. රූපාවචර ලෝක සිතේමයි තියෙන්නේ. එන කාම භූමියේ කාමවචර ලෝක මේක ඉස්සලම සිතක සකස් වෙන්නේ. ඒ දේශ සිතක සකස් වුණු දේම තමයි අපි බාහිරින් බලන්නේ. සිත කාටාගත්තේ නැත්නම් බාහිරුත් හම්බ වෙන්නේ කතාව හරිම සංකීර්ණ හරිම ගැඹුරුයි. හැබැයි මේක ලියාගත්තොත් හරිම සරලයි. ඒක තමයි ඔබ ධර්මයේ දකින්න ඕනි තැන. දැන් මෙතන ඉඳන් ඔබ දකින්න ප්‍රායෝගික පැත්ත. අපි කියන්නේ දැන් මෙතන ඉඳලා සරල විදියට ඕනම කෙනෙකුට තේරෙන්න. දැන් මේ ටික තමයි පෙළ දහම් විදියට ගන්න. නමුත් දැන් ඇත්තටම ලියාගෙන තියෙන පොත් ටික නම් සේරම වරදිනවා. දාම් පාසල් පොත් ටික වරදිනවා, පිරිවෙන් පොත් ටික වරදිනවා. ඒ විතරක් නෙමෙයි ත්‍රිපිටකයේ අර්ථකථන දීලා තියෙන විදියට සූත්‍රවල ගැටලුවක් නැහැ. පටිසම්පාදේ බුදුන් වහන්සේට වැරදිලා නැහැ. ඔක්කොම හරියට තියෙනවා. දේශනාවල ගැටලුවක් නැහැ. නමුත් මේවා විග්‍රහ කරලා තියෙන්නේ දෘෂ්ටියක් පෙන්නලා. දෘෂ්ටියක් අදලා පෘථග්ජනයින්ගේ විග්‍රහයන් තියෙනවා. අපිට ඒක දකින්න ලැබෙනවා. අර ආනි සූත්‍රය අපි ඒක දේශනා කරේ පසු කාලීනව තම තමන්ට ඕන විතර කැලි ටික ගහලා මුක්කු ටික ගහලා බෙරයක් හදාගත්තා වගේ තමයි ආනි බෙරේ හදන එක බුදුන් වහන්සේමයි දේශනා කරන්නේ. මේ ශාසනයේ පසු කාලයකදී ඒ පටිසුඤ්ඤතා පටිසංයුත්ත දේශනාව වෙනුවට වෙනින් වෙනින් ඒවා එකතු කරනවා කියන්නේ. ඒක නිසා අවසානයේ ධර්මය සොයා ගන්න බැරි වෙනවා කියන්නේ. ධර්මය විනාශ වෙන හැටි අනාගත බය කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ එතන. ඉතින් ඒ දේ තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. අද මේවා පැහැදිලි කරන විදිය සම්පූර්ණයෙන්ම ඇත්තටම තමන් විසින්ම හදාගත්ත දෙයක් තමන් විසින්ම අර තමාගේම අත් දෙක තමාගේම ඇස් දෙක තියලා වහගත්තා වගේ වැඩක් කරගෙන තියෙනවා සත්‍ය පේන්නේ නැති කරගෙන තියෙනවා සත්‍ය නම් මේ මොහොතේම හිත දැකලා මේ මොහොතේම මිදෙන තරම්. මේක හරි සරලයි දකින්න පුළුවන්. බුදුන් වහන්සේ ගයා ශීර්ෂයේ බෝධි මූලයේ බුද්ධත්වයේ ලැබුවේ කොහෙවත් ගිහිලා යුද්ධ කළා මේ මොන හරි සටන් කළා අල්ලගෙන නෙමෙයි. සිත තුළින් සිතින් මිදිලා. එන එක්ෂණික සිත දැකලා මිදෙන තැන නිවන හම්බ වෙනවා. බුදුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ නිවන් දකින්නේ පිරිනුවම් පාන්නේ ඒ පරිනිබ්බාන සූත්‍රයේ දකින්න අනිච්චාවත සංඛාරා කියන්නේ මේ සිත ඇතුළේ එන සිත් සංඛාරා සිතුවේ ඒකේ අනිත්‍ය ස්වභාවය ඒ ෂණයම හටගෙන නිරුද්ධ වෙන තැන පවතින අනිත්‍ය ඒ උපාද වය ධම්මින උපදින සියලු සිත් වය වෙනවා උපදින සියලු සිත් වය වෙනවා උපාද වය ධම්මින උපජ්ජිත්ව නිරුද්ධ එතනම නිරුද්ධ වෙලා යනවා තේසං උපසම්මෝසුකෝ මේ දකින කෙනා සාන්ත සුවයටපත් වෙන. මෙච්චර හොඳට දේශනා කරලා තියෙද්දී බුදුන් වහන්සේ ඕගොල්ලෝ මොනවාද මේ කරන්නේ? මම මේ පෘථග්ජනයින්ගෙන් අහන්නේ. එන්න ආර්ය භූමියට. ඒකේ මරණයක් නැහැ. ඒක හරි සාන්තයි. ඒක හරි සාන්ත ප්‍රණීත සෝයක් තියෙනවා. ලෝතුරු සෝයට එන්න. ඔය බොළඳ ලෞකික සෝයෙන් පුළුවන් නම් පොඩ්ඩක් තේරුම් අරගෙන අයින්ට වෙන්න. ඕකේ ඔබ අද සතුටින් හිටියා හෙට දුකෙන් ඉන්නවා. ඒක අනිවාර්යයි. අපිත් ඔතන ඉඳලා තමයි ඔතනින් අයින්ට වෙලා ඕකේ හැමදාම අර අර අර මඩ ගොඩේ ඉඳන් රෙදි හොදනවා වගේ කවදාවත් තේරුම් අපි කොච්චර මිනිස්සු මැරෙනවද කියනවත් ඔබ ඔබ ඔබ අහනවා නේද නිවුස් අහනවා නේද බලන්නකෝ සමාජය තුළ එන කලාකරුවෝ කියනවා වැදගත් නිකන් මහා බුද්ධිමතුන් කියලා කියන නිකම්ම වලගාවට එනකම් විතරයි නේද එයාගේ කතාව අද මේ දක්වා මේ ලංකා භූමියේ අපි ජීවත් වෙලා හිටපු කාලය තුල දැකපු දේවල් දිහා බලන්න. ඔය කියන එක්කෙනෙක්වත් ලොකු නෑනේ. ඔක්කොම වලගාවෙන් පස්සේ ඉවරයිනේ. ඒගොල්ල මොනවාද රැස් කරන රැස් කරන කිසිම දෙයක් වලගාවෙන් එහාට යන්නේ හැබැයි මේ නිස්සාරණ මග සියල්ලම ඒ මොහොතේම ඔබ සත්‍ය දකින කෙනාට එහෙම කතාවක් මේ නිස්සාරණ මග හඳුනා ගන්න. ඒක ටිකක් අමාරුයි හඳුනා ගන්න. ඒකට හේතුව මේ සිත සකස් වෙලා තියෙන්නේම රැස් කරන සිතක්. රැස් කරන සිතකින් කොහොමද නිස්සරණයක් වෙන්නේ? දැන් ඔබ හිතනවා ඒකත් ආ පින් කළා තමයි නිවන් දකින්න වගේ ආ ඒක මේකත් රැස් කළා තමයි නිවන් දකින්න. කවදාවත් රැස් කළා නිවන් දකින්න බෑ. ඒක වෙන්නේ නිවන් මගකුත් නෑ. භව නිරෝධෝ නිබ්බානෝ භවයේ භවයේ උද්ධ කරන කෙනායි බෞද්ධයා කියන්නේ. බෞද්ධයා කියන්නේ මේ භවයේ පතන එක්කෙනෙක් නෙමෙයි. භවයේ පතන එක්කෙනෙක් කවදාවත් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. එයා මිත්‍යා දෘෂ්ටිකෙක්මයි. මුළු සමාජයෙන් අපි අපි අපි කියනවා බාගෙට බාගෙට වැඩිය 90%ම මිත්‍යා දෘෂ්ටිකයි. ගැළවීමක් නැහැ. ඔවුන් විසින්ම හදාගත්ත ඔවුන් විසින්ම පාරා වලල්ලක ඔවුන් කොටු වෙලා ඉන්නවා. නරපණුව වගේ ඔවුන් දුක් විඳිනවා. ඔවුන් හොයාගෙන යන්නේ දුකමයි. ඔවුන් හිතන්නේ සැප කියලා. නමුත් හොයාගෙන යන්නේ දුකමයි. සැපේ නාමයෙන් දුක හොයාගෙන යන සමාජයක අතරමං වෙලා බෞද්ධයෝ. හරි කනගාටුයි. කරන්න දෙයක් නැහැ. සත්‍ය අවබෝධ කරගන්න යුගය ඇවිල්ලා තිනවා. දැන් සත්‍ය දේශනා කරනවා. හතර